උදාහරණ සියලුම එවිටි සහෝදර සහෝදරයන්ගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අමුණුවාව සිසුපෝත යෝගාශ්‍රමයේ මුතරගෙන මේ පවත්තන්නේ දෙන භාවනා වැඩමුළුවේ අද ධර්මදේශනා පළවෙනි අවස්ථාව නැත්නම් දේශනාවේ පළවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ද සඳහන් වෙන්නේ මේ මාසේ 19 වෙනිදා කියලා ඉතින් ඒ සඳහා දැන් ධර්ම දේශනා සියලු දෙනා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වනවා.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 ඉතින් මේ වගේ දේශනා දේ සර්වජ දේශනා කරන මේ ආනිසංශ සීපත් කරලා අපි මේ පවත්තන ධර්ම දේශනා බොහෝ විට කරන්න බලාපොරොත්තු වෙන්නේ විපස්සනාවට අනුකම්පාවක් විදියටයි. ඒ නිසා ඒ සඳහා අපි හැම මාතෘකාවක්ම තෝරගන්නේ ඒ විපස්සනාවට පිට සකස් වෙන මාතෘකා තමයි කීතු කරගන්නේ. ඉතින් අද මේ අවස්ථාවේ සර්වඥාන්ති විසින් දේශනා කරන විච සද්ධා සූත්‍රය කියලා ත්‍රිපිටකයේ සංයුතනිකායේ දේවතා සංයුත්තේ සංග්‍රහ වෙච්ච සූත්‍රයක් තමයි මම උද්දුත පාඩයක් වශයෙන් ත්‍රින්ති ඒක කාට සූත්‍රයෙන් සමයකට සගාතක වගේ කියලා සඳහන් කරනවා මොකද හැම සූත්‍රයක්ම සංග්‍රහ ගාතාවලින් කුරු ගැඹිලා නැත්නම් නිමාව දකින්න නිසා ඉතින් මෙතනදී ජවනිකාව වර්ණනා කරලා බලුවොත් සර්වජන් වහන්සේ දවතුර ජේතවනාරාමේ වඩින අවස්ථාවක විතර දේවතාවෙක් රාත්‍රියේ ළඟ වෙච්ච වෙලාවක බලවත් ඕභාෂයක් සහිතව සර්වඥාන්සේ ඉදිරිපත් වෙලා ඒ දේවතාව සර්වඥාන් වහන්සේට අදහසක් ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් කියන්නේ මේ සාකච්ඡාවකට මුල පුරනවා. මේ දේවතාව තමන්ගේ දැනුම සර්වඥාන්සේ ඉදිරිපත් කරනවා. සත්‍දා ဒ ුතිය පුරිසස්සෝ මිනිස්සුෙකුට විශේෂයෙන්ම තමන්ගේ හිත කැමති මිනිසයාට අත්කුසලේ කැමති මිනිසයාට සද්ධාව තමයි සහචරය වෙන්නේ. සද්ධාව තමයි හැරණිකී වෙන්නේ, දෙවැන්න වෙන්නේ. ඒ නිසා සද්ධා වෘත්‍ය අපුසස හෝති. මිනිසෙකුට හිත කැමති Taman කරේ අතකොසල කැමති කෙනාට සද්ධාව තියෙනවා. සද්ධාව නැති කෙනා නන්නත්තරයි, අනවතයි. සද්ධාවක් ඇති කෙනා ජීවිතයේ ගුණයක් තියෙනවා. ඒ එල්ලයක් තියෙනවා. එල්ලයට යොමු වෙලා ගත කරන සද්ධාව පිටවන යම් සද්දේ වස්තුවක් තියෙනවා නම් ඒ වස්තුව දිහාවට යොමු ඉච්චි ගමනක් ඒකට කායික වාචික මානසික හික්මීමක් තියෙනවා එළියක් තියෙනවා ඒ සයි මනුෂයාට තේමාවක් තියෙනවා ගමනේ ඒ වගේම නෝකේ අසද්ධාවකී තන්ති අසාර අසද්ධාවන්තයාට එහෙම දෙවන්නේක් නෑ යානන්නතරයි අසර්ණයි ගමනක් යනවා එයාට මාර්ගෝපදේශකෙකුත් නෑ සීතියකුත් නෑ ඒකට යා කොයි වෙලාවෙ පාරවලත ගන්න දන්නේ එල්ලෙන් දුරස්ත වෙනවද එල්ලෙන් ළඟට හොටා ගන්න අමාරුයි මේක තමයි සද්ධාාවක් ඇති නැති වෙනස දැන් අද තියෙන විද්‍යානුකූල ලෝකයේ යම් විද්‍යානුකූල ගවේෂණයක් කරනවා නම් ඉස්සරහාම ඒකේනා ඒ ව්‍යාපෘතිය සඳහා පත්‍රිකාවක් සකස් කර ගන්න ඕනේ මම මේ ව්‍යාපෘතිය කරන්නේ අන්න අසවල් දේ ළඟා වීමටයි කියලා ඒ හඳුන්වා දීමේදීම තමයි ළඟ බලාපොරොත්තු වෙන්න කැමැති ඒ අභිමතාර්ථය වර්ගී නම් කරන්නේ අර්ථකථනයක් දෙන්නේ. දීල තමයි ඒකට අපි ක්‍රම වේදයක් දාලා ක්‍රම වේදේ ක්‍රියාවක් කරලා ඒකට ඔත්තර දුරට ලඟුණාද කියන එකයි අපි මේ ව්‍යාපෘති සාර්ථකත්වයේ වශයෙන් බලන්නේ. ඒ වගේම අපි උසාවියකට ලේඛනයක් සකස් කරනවා නම් ඒ ලේඛනයේ පැහැදිලිවම ලියන්න ඕනේ මෙන්න මේකට මේ ලේඛනය සකස් කරන්නේ ඒ ලේඛනය සඳහා මේ මේ වචන අපි පාවිච්චි කරනවා මේ පාවිච්චි කරන වචන වල මේ ලේඛනයට අර්ථය මේකයි මෙන්න මෙහෙමයි කරන්නේ කියලා බොහොම ලස්සන දෙයක නිර්වචනය කරුවා නැත්නම් නඩුකාරය ඒක විශ්පුරලා ඒක කියවන්න කැමති වෙන්නේ නැහැ ඒ වගේ තමයි මේ සමතනාංශයේදී ආධ්‍යාත්මික ගමනේ එහෙම නැත්නම් ධාර්මික ගමනක් වෙච්චාම ශ්‍රද්ධාව තමයි නිර්වචනය කරන්න අපි අතෙන් යන්න හදනවා. එනිදි දේවතාවා කියනවා ශ්‍රද්ධා ဒုတိ ය පුරුෂස්සවෝති මිනිසෙකුට ශ්‍රද්ධාව තමයි දෙවන්නරි. ගමනේ සාක්ෂ්‍ය දෙවෙන්නේ නැත්නම් මාර්ගෝපදේශක වෙන්නේ. එහෙම නැත්නම් සිටියම වෙන්නේ ශ්‍රද්ධාව තමයි. ඒ වගේම ශ්‍රද්ධාව නැති කෙනාට වෙන්නේ යසෝක කිච්චින්ත තත්ත්වස්සවෝති. යම් කිසි කෙනෙකුට එවැනි ඉෂ්ඨ ශ්‍රද්ධාවක් තියෙනවා නම් එයාට යසස ජනසේන සම්පත්තිය චිති කීර්තියද ඒ නිසා මේ ශ්‍රද්ධාව නිසා එවැනි ගුණයක් ඇති මිනිස්සු යාවට ලක් වෙනවා. දැන් අපි පොතකට ගන්නවා පිළිසෙකට වෙන. කීර්තිච කියලා කියන්නේ කීර්ති ලාභයක් පේනවා. යා සීමිත වස්තු ප්‍රමාණය දන්නවා. සීමිත කාලයක් තියෙන බව දන්නවා. ඒ සීමිත වස්තුවෙන් සීමිත කාලය තුළ මෙන්න මේ දෙයට යන්න හදනවා මිසක් ආ ලෝකෙම අල්ලන්න හදනවා නෙවෙයි. ඉන්නත්නම් Tamange ළඟා වීමට කැමැති අභිමතාර්ථය මේ වස්තුව නිර්වචනය කරලා තියෙනවා මෙච්චර කාලෙකින් මෙච්චර වස්තුව දීලා මේ ක්‍රමයට මම මේක ළඟා වෙනවා කියලා ඉතින් ඒක කවුරුත් කැමති. ඒක කාටවත් විරුද්ධ වෙන්න හරි කැමති වෙන්න හරි පුළුවන් මොකද ශ්‍රද්ධාව නිර්වචනය කළා කියන නිසා. එවැනි අත්තු ඒ කරන ව්‍යාපෘති අසාර්ථක වුණා ක්‍රමවේදය කීර්තියටපත් වෙනවා. ඒක නිසා යසෝත කිච්චි කිත්තිච්ච තත්වස්ස හෝති අන්තිම සද්ධාවෙන් දිගටම වැඩ කරන කෙනාට ඒ ශ්‍රද්ධාව නිසා යසස් සහ කීර්ති ලැබෙනවා සංකණ්ඩ සෝගච්ඡති ශරීරං ආයන්ති මේ ජීවිතයේ මේ විදිහට මනුෂ්‍ය ජීවිතයේ ශ්‍රද්ධාවෙන් ගත කරලා ඒ මිනිසයා යම් හේකින් මේ මනුෂ්‍ය ශරීරය ප්‍රහාණය කිරීමෙන් කයිදී මරණින් ස්වර්ගයට යනවා එහෙම නැත්නම් මේකේ හොඳ තැනකට යනවා මේක තමයි මේ දේවතාවගේ දර්ශනය. එයා සර්වඥාන්සේ ඉදිරියට මේ දර්ශනේ ඉදිරිපත් කරනවා. ඉතින් මේක මේ මෙවැනි දේවල් වලට පසුකාලීන මේ තේරවාද සාසනය පෙන්න දුන්නේ මේවා දේව ධර්ම කියලා. මේ දේව ධර්ම කියලා කියන්නේ ඇදහිල්ලක් ඇති ඒ ඇදහිල්ලට ගැළපෙන හොඳ දේවල් කරනවා. ඒ ඇදහිල්ලට නොගැලපෙන නොහොබිනා දේවල් නොකරනවා. අනේදී අනේ විදිහට කලයුත්ත සහ නොකලයුත්ත මේ චාරිත්‍ර වාරිත්‍ර එහෙලත් අපේ සමාජයේ පවතින මේ හිරියොතක් කියන බය ලැජ්ජ බය ධර්ම දෙක ලෝකේ සඳහන් කරලා තියෙන දේව ධර්ම වාසිය සුඛ ධර්ම වාසියු සඳහන් කරලා ඉතින් සුඛ ධර්ම කියලා කියන්නේ එවැනි බයලජ්ජ සහිත කෙනා කලයුත්ත කරන්න දානවා නොකලයුත්ත නොකරන්න දානවා නම් ඒ කෙනාට සුද්ධවන්තයන් කිට්ටිය. යාගේ ගමන පිරිසිදු වෙනවා. ඒ කලවමට වැඩි. ඒ නිසා ඒවට දේව ධර්ම සුඛ ධර්ම බයලජ්ජා ආදි වශයෙන් නම් සඳහන් කරනවා. ඉතින් මේක සර්වඥාන් වහන්සේ විසින් පිළිගන්නවා. ඒක සර්වඥාන් වහන්සේගේ දේශනාවල විශේෂයෙන්ම සම්මාදිට්ඨිය පෙන්නකොට සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඊටම ගැඹුරු වඩා ඍජු සම්මා දිට්ඨියකට යන්න සූදානම් වෙන්නේ මුල පුරන්නේ යන්න කියන්නේ මේ කම්මස්සකතා ඥාන සම්මා දිට්ඨිය කියලා. කම්මස්සකතා ඥාන සම්මා දිට්ඨිය කියන්නේ හොඳ දෙයකින්වත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දෙයකින්වත් නරක ප්‍රතිඵල ලැබෙනවා. සද්ධාාවක් නැති කෙනාට එවැනි කර්මයේ සහ කර්මඵලයේ ඇදහිීමක් හැම විටකම හිතෙන්නේ. සද්ධාාවක් ඇති කෙනාට විතරයි කර්මස්කත ඥාන සම්මාදිට්ඨිය කර්මයේ සෝකී කොට ඇති බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කර්මයේ සෝකී කොට ඇති බව තේරුම් ගත කෙනාට තමයි සද්ධාව තියෙන්නේ මේ දෙක අනිමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් වෙලා තියෙන්නේ ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මික වෙන්නේ ආගමික වෙන්නේ මෙන්න මේ විදිහට ඇදහිල්ලක් ඇති අතරපත් වෙනවා මැදහිලක් නැති කෙනාගේ චපලකමක් තියෙනවා. කිසියම් දෙයක වගවීමක් නැහැ. ගැළපෙන දෙයක් කරනවා නොකරන දෙයක් කරනවා මොකද යාගේ ශ්‍රද්ධාව මුල් නැන්නේ නැති නිසා. ඉතින් මේක ඇත්තටම මේ තාක් කියන ටික අරගෙන ඉතිව කියන්නේ මේක තියෙන සාර භෞම නැත්තම් සාරෝ සුභවාදී. නමුත් මේ කියන ධර්මයේ තුල භයානක නපුරුකුත් ඒක තේරුම් ගත්තොත් තමයි අපිට සර්වඥාන්සේ කවුරුද කියන ගණන් වෙන්නේ. මෙහෙම ඒකට පමණ අලුත්පන්නේ නිදර්ශනයක් දෙන්නම්. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ ශ්‍රද්ධාව කියන එක අවශ්‍යයි. කර්මසකත ඥාන සම්මානීති අවශ්‍යයි. නමුත් ඒක නම්වත් කියන කාම සම්පූර්ණ නිවන සම්පූර්ණ යොමු කරවන්නේ. පසුගිය අවුරුදු දේශීය විතර කාලේ ගත්තොත් අමරිකන් ඉතිහාසයේ ඇමරිකාව කෙනෙක්ගේ කාලේ ඉඳලම රටය ආරම්භ කරපරන්නේ භෞතික වාදයට තමයි කියන්නේ. ඒ කියෑම නිසා යැත්තන් විශාල ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා යසස ගොඩක් ලැබුණා විද්‍යාවට කීර්තියට ගියේ හැබැයි අවාසනාවට වගේ ඒ රටේ බයලජ් දෙක නැතුව ඇදලා පරම්පරා දැන් තුනක් විතර බය කියන්නේ මොකද්ද ලැජ්ජාව කියන එක දන්නේ නැහැ ගුණ ධර්ම නැහැ. දිගටම සුඛභෝගී ජීවිතයක් ගත කරනවා. හැම වර්තමත් අධිකල පමණින් හැම සැපක් සම්පත්තියක් තියෙනවා. නමුත් අපෙක් පවුල් ජීවිතයක් ඇත්තේ නැහැ සංස්ථාවක් නැහැ. ඔක්කොම තනිකර ජීවත් වෙන්නේ දෙන්නේ විවාහ වීමක් කියලා නැහැ. එකට ජීවත් වීම කියන එකයි කරන්නේ. පළවෙනි දරුවා හම්බෙච්ච ගමන් දෙන්න දෙපැත්තට යනවා. ඒ නිසා දරුවෙකුට අම්මා අප්පා කියලා දෙන්නේ නැහැ. අම්මා ඉන්නවා නම් තාත්තා නැහැ. තාත්තා ඉන්නවා අම්මා නැහැ. ඔය ජෝර්ජ් බුෂ් පරම්පරාවේ එක්කෙනෙකුටවත් අම්මයි තාත්තා දෙන්න බෑ. අම්මයි ඉන්නකට යම දරුවෝ එකපැත්ත කරනවා තාත්තා දෙනවා තාත්තා කරන කුසානේ තීන්දුව කරන නිසා ඒ දරුවෝ අඩතන දරුවෝ අංශභාග දරුවා මගේ අපගේ ආදරකමක් දරුවන්ට ලැබිලා නැහැ. ඒක රටේ ස්වභාවය. ඉතින් ඒ නිසා ඔය ජෝර්ජ් බුෂ් දෙවෙනි එකනා ආපු වෙලාවේදී කරන සමාජ සමීක්ෂණකදී තේරිලා තියෙනවා දැන් 100ට 40ක් 60ක් අතර ප්‍රදේශයක් ඇමරිකාවේ කිසිම හැදෙන්නේ නැහැ. අදේවවාදී කියලා එක කියන්නේ අනික අතට දේවවාදී. ඉතින් දේවවාදී මොට්ටේ විදිහට දේවවාදීන් සම්ප්‍රදාන කුල හරවිටි කාර්යයේ සරකලා හැදෙන પરම්පරා හවි කැමති කියන්නේ අපිට කිසිම ආගමක් නැහැ. ඉතින් මොකද වෙලා තින්නේ ආගමක් නැති වීම නිසා උසස් පෙළ පන්ති කිසිම ළමෙක් නෑ දරුවෙක් වදපු නැති. නිසා උසස් පෙළ පන්ති හැම එකක් ළඟම තියෙනවා ඩේ කෑ සෙන්ටර් එකක් බබාලා බලාගන්න. මොකද අවුරුදු 18 දහනකට ළමෙක් හම්බෙලා අධ්‍යාපනය කරගන්න විදියක් නැහැ බබාවට කින්දෙන්න තියෙනවා. එක්ක ළමයා තරෙන්න ඕනේ නැත්නම් අධ්‍යාපනය කරන්න. ඉතින් මේ ළමෙන්ට අධ්‍යාපනය නැතිකම නිසා අන්තිමට ළමයාගේ වැඩවලට ගිහිල්ලා අම්ම කෙනෙක් විදිහට කටයුතු කරුවොත් එතන ඉඳලා මරණකම් ඒ දරුවට සමාජ සේවා වශයෙන් සාමයේ හදී පින්පරියක් කරනවා. ඒ පින්පරිය තා විශාලයි. ඒ නිසා රාජ්‍ය කල්පනා කරනවලු මේ දරුවෝ බලා ගන්න ආණ්ඩුව ගන්නේ මඩමක් හදනවා හැම උසස් පෙළ හොයා ගන්න ඊට පස්සේ අම්මා පන්තියේදී 12 ඉඳලා 1 අතර කාලෙදි බබාට කිව්තිලා යනවා හැන්දෑව බබාට එතකොට තාම ළමා වයසේදී ළමයි හම්බ වෙනවා ඒ දරුවෙක් හදා ගන්න තේරෙන්නේ නැහැ ගුණ ධර්මයක් නැහැ ඉතින් එවැනි හම්බෙච්ච දරුවෙක්ගේ දරුවෝ කොහොමද කියලා හිතන්න ඒ වගේම තමයි පටිසලිය දූෂණය කියන එකේදී ගෝලීය උණුසුම් කරනය ඇමරිකාව කොහොමද කරන්නද කරන්නේ. හොඳට ඕම දන්නවා. ඇමරිකාව කරගෙන යන වැඩ නිසා එන්නේ එන්නේ ලෝකෙටත් වෙනවා. ඒ නිසා උතුරු කර උතුරු කරේ තියෙන අයිස් දිනෙකට පටන් ගන්න ඒ නිසා ගණන් කරලා තියෙනවා. මොකද අයිනේ තියෙන ලෝකයේ තියෙන ප්‍රධානම නගර අතර තියෙන මුහුදයිනේ. ඒකෙන් 60ක් විතර තව අවුරුදු 10ක් විතරට යටවෙනවා. මොකද පොඩ්ඩක් හරි ඉස්සෙච්ච ගමන් ඒගොල්ලෝ ගණන් කරලා තියෙනවා දැන් මීටර 10ක් විතර ඉස්සෙච්ච ගමන් මොකද ඉස්සෙච්ච ගමන් ඔක්කොම ප්‍රධාන නගරයට වෙනවා ඒ නිසා වටේට තාප්ප ගහන්න වෙනවා ඒක හරි කරලා ගියොත් ඉවරයි ඉතින් මේක එකක් අන්තිමට පරිසර දූෂණය කිරීම සීමාවක් නැහැ අන්තරගේ පාවිච්චි සීමාවක් නැහැ චිත්ත දූෂණය සීමාවක් නැහැ හැම නම දෙනකොටම එකලෙන් පිස්සෙනවා අපි කායික බොහෝ කිසි දෙයක් ඉඳ වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා බලාගෙන ගියාම මේ විද්‍යානුකූල දියුණුවත් එක්කම ශ්‍රද්ධාව අඩු වුණා. අනුවීම නිසා ලයි බබාලට දෙක නැති වුණා. නැති වුණාට ඒක පුදුල ආදාන 100ට 200ට විතර නැග්ගා. කාලේ ජාතික ආදාන බොහොම ගණකින් නැග්ගා. මුළු ලෝකෙටම මේ පොලිස් කාර්යයක් වලට ඇමරිකාවේ ආ තමයි අනුන්ගේ නඩු විසඳන්නේ ඔක්කොම කරන්නේ. නමුත් ඒගොල්ලන්ට රට ඇතුලේ දින පුතුමා කාල බංගලොත්. මේ නිසා මේ රජය තීන්දුවක් ගත්තා කොහොම හරි නැවත ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒක හිතාගත්ත ආදාහන මිනිස්සු හොඳයි කීකරුයි ආනන්ද මට්ටු කරන්න ලේසි දීවැදීලක් නැතිකම නිසා. ඒ නිසා මෑත ඉතිහාසයේ ඉතා විශාල වශයෙන් රජය ආගමික පැත්තට ඇවිල්ලා කටෝලික හරි ආගමකට වෙන්න මේ පල්ලි වලට දෙන්න පටන් අරගත්ත පුදුමාකාර පල්ලියක් ඒ නිසා කතෝලික පල්ලිය නෙවෙයි නැගේ ඇමරිකන් චර්ච් එක ඒගොල්ලෝ තමයි බෝර්න් අගේන් කියලා අලුතෙන් හදාගෙන දැන් ලෝකේ ඉන්න හැම රටකටම පුදුමාකාර සංගතිය ලංකාවට ඒ ලංකාවේ අයට කතෝලික ආගමකට හරවනවා මොකද ඇමරිකාවේ තේරුම් ගන්න සද්ධාවන්තකම හොඳයි කියලා හැබැයි ඒගොල්ලෝ තේරුම් ගන්න ඇමරිකන් රටේ ඇතුලේ ඇමරිකාවේ මිනිසුන්ට ශ්‍රද්ධාව වැඩි වෙනවා. නමුත් මේ වැල්ල කොච්චර ගියාද කියනවා නම් ඒකේ අසාර්ථකයි. ඒක හරිය ලේසි. මේ දුප්පත් රටවලට ගිහිල්ලා අස්පතෝෂීත්‍ය කරන් දීලා, බයිස්කලයක් කරන් දීලා, ලක්ෂ රුපියකට දෙකක් කරන් දීලා මිනිස්සු අරගන්න ඒගොල්ලෝ කරන්නේ. ඇත්තටම ඔය ඇමරිකන් ගුරුතුමෝ නිසා මෙතුමින් යොද රටවල් වලට ශ්‍රද්ධාව අලුතෙන් මේ තියෙන එක ශ්‍රද්ධාවෙන් ඉන්න කට්ටිය තව එකට ගන්නවා සල්ලි වලට. ඒක නිසා දැන් පෙන්වන්න පටන් ගන්න තියෙනවා මේ ඇමරිකාව දේශපාලන වාසියක් වශයෙන් ශ්‍රද්ධාව පාවිච්චි කරනවා. පාවිච්චි කරලා පතක සභාවත් එක්ක එහෙම නැත්නම් ආගමික මූලස්ථානත් එක්ක දේශපාලනයේ ප්‍රවිෂණ ඡන්දදායකයෝ ඡන්ද අපේක්ෂකයෝ ගිවිසුම් ගහ ගන්නවා අපේ රජය ආවෝ අපි විචරක් රජේ අල්ලියෙන් දෙනවා. අන්‍යයන්ට මෙච්චර මිෂනරි වැඩ කරන්න ඕන කියලා කවදාකවත් නැති ආගමික පැත්තක් විවස්ථාව නැති එකක් අපිටව අරගෙන උතුමාකාර පිටුවක් කරනවා අපිට බලනකොට ලංකාව වගේ ශ්‍රද්ධාවෙන් ඇතිච්ච රටක මේ වගේ රටවල් වලටත් ඇවිල්ලා කතෝලික කර්මයක් හෝ අන්‍යාගමික කර්මයක් කරනවා මේ ශ්‍රද්ධාව අමුදවියක් කරනවා දේශපාලන අතකොල්ලක් කරගෙන ඉතින් මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ අමන දෙයක් කියලා හිතනවා කල්පනා ශක්තියක් නැහැ. යොමු කරවන්න පුළුවන් මීහරකෙක් වගේ ඕන තැනකට. නමුත් එවැනි ශ්‍රද්ධාව කියන කීර්තිය යසසක් ඒ වගේම ස්වර්ග ගමන වගේ අමාරු කාරණා තුන හදලා කරලා. නිසා දේවතාවට කියන්න දෙයක් තියෙනවා. දේවතාව කතා කරගෙනවා ශ්‍රද්ධා දුතිය මුචස්ස හෝති. යසෝත කිත්ති කිත්තිච යසස කීර්තිය ඒ මනුස්සයද තත්ත්වශ්‍රෝධිය අධ්‍යාත්ම විකරණයට සුවගිටත් යන්න පුළුවන්. දිවි ලෝකෙත් යන්න පුළුවන්. ඒ නිසා බෞද්ධයන්ගෙන් කී සියර කීයක් මේ කීර්තියක් මේ යසසක් මේ ස්වර්ගයටත් යන්න කැමතිද කියනවා නම් බර ගාහන කැමති ඔය ශ්‍රද්ධාවෙන් නතර. ඔය ශ්‍රද්ධාව ඇති කියලා කියන. නමුත් ඒ කිසිම කෙනෙකුට තියෙන්නේ මේ ශ්‍රද්ධාව කියලා දෙනකොට උඩ පැත්තේ සුදු පාට දුන්නට යට පැත්තේ තියෙන විශාල නපුරක්. ඒ නපුර කපන්න නැතුව, විෂ කපන්න නැතුව, ඇල්මරන්න නැතුව මේ ශ්‍රද්ධාව ගත්තොත් ඒක මෝඩකමේ ලකුණක් වඩනවා. මොකද ශ්‍රද්ධාව වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රත්‍යාපාදී. ප්‍රත්‍යා වැඩි වෙන්න වැඩි වෙන්න ශ්‍රද්ධාව අඩු වෙනවා. ඒ නිසා අධික සද්දෝ මන්ද පඤ්ඤෝ. මන්ද සද්දෝ අධික පඤ්ඤෝ. ශ්‍රද්ධාව වැඩි කෙනා ප්‍රඥාවයි. ප්‍රඥාව වැඩි කෙනා ශ්‍රද්ධාව නැහැ. ඉතින් මේ නිසා ශ්‍රද්ධාවේ තියෙන වර්ණාගම හරිම සුන්දරයි. ශ්‍රද්ධාව හරිම සාහිත්‍යමයි. හරිම සිත්කරණක්. ඒ නිසා ඕන කෙනෙකුට විකුණන්න පුළුවන්. දැන් දැන්ට හරි ලස්සනයි. නමුත් මේක දේශපාලන ගුරුවක් කරගන්න පුළුවන්. ආගම් පැතිරීමේ මොහොමේ මත් බාඩපත් කරගන්න පුළුවන්. කෙනෙක් මත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ දේවතාවගේ කතාව සාමාන්‍ය බෞද්ධෙක් මත් කරවන්න පුළුවන්. නමුත් මේ සංගතනිකායනික සටහන් කරලා තියෙන්නේ මේක අවසාන ඉගැන්වීම වශයෙන් ගන්නන්න නෙමෙයි. මේ దేవතාව මේ ගාතාව කියලා කියාට පස්සේ තවත් దేవතාවෙක් ඇවිල්ලා සර්වඥාන්සේ ගාව ඊට වැඩිය වෙනස් වගේම හොඳ තමයි අපි කියන පරිසරය කොහොමද නම් වඩා හොඳ ගාතාවක් දේශනා කරනවා. ඒ ගැන කියනකොට ඒක වචනයක් කියන්න වෙනවා. ඒ දේවතා සංයුත්තේ සර්වඥාන්සේ උගක් වෙලාවට වෙන්නේ දේවතාවෙක් ඇවිල්ලා يعني අදහසක් ගාතාවක් මතයක් ඉස්සරහ පස්සේ සර්වඥාන්සේ ඒක වඩා හොඳ එකකින් කුළු ගන්න. මෙතන වෙන්නේ දේවතාවක් ඇවිල්ලා අදහසක් ප්‍රකාශ කරනවා තවත් දේවතාවෙක් ඇවිල්ලා වඩා හොඳ ගාතාවක් දේශනා කරනවා. ඊට පස්සේ සර්වඥාන්සේගේ මේක දේශනාවක් නෑ. ඒකෙන් අපිට නිකන් හිතා ගන්න තියෙන්නේ මේ පස්සේ කියපු దేవතාවගේ අදහස සර්වඥාන්සේ අනුමත කරලා. නැත්නම් පස්සේ ආපු దేవතාව සර්වඥාන්සේගේ මතය තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි මේ පස්සේ ආපු దేవතාවගේ බණ ඒ මතේ විතරක් ගත්තොත් තුගෝදෙන පැත්තකට දානවා ගැඹුරුයි. තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපි ඉස්සෙල්ලා පසුබිම කියලා දෙන්න ඕනේ. ඇයි මේ దేవතාවට මේක කියන්න දිද්ද උනේ ඊට ඉස්සෙල්ලා අපි దేవතාව කියපු ධර්මයේ තියෙන අඩුපාඩුව දැක්කොත් ඒකේ තියෙන අසම්පූර්ණතාවය දැක්කොත් නොමග යන සුළු බව දැක්කොත් විතරක් කෙනෙකුට පේනවා దేవතාව කියනක හොඳයි ඊට පස්සේ දේවතාව කියනක වඩා හොඳයි ඉතින් අපි අර ලේසියට පහසුවට හොඳ දේ අල්ලලා නතර වෙනවා වඩා හොඳ දෙයට අප වෙලා කැප වෙලා යන්න ගියාම අපේ හිත ගොඩාක් ලක්ෂණෝ මාර ගැඹුරුයි මේ ජීවිතේ කරන්න බෑ ගෞතම බුද්ධ ශාසනය කාලේ ගිහිල්ලා මෛත්‍රී විරුහාන්තර එකකම් මේක මොන්ටිසෝරි වගේ විතරයි මේකේ ඉගෙනගෙන දෙවෙනි පන්තියේදී කරගන්න පුළුවන් දැන් ඕවා කරන්න බෑ ඒ වගේ පරිසරයක් හදාගන්න නිදහසට කරුණු හදාගන්න අමන මරි ජනතාවක් කියන තැනක පළවෙනි දේවතාව කියන කතාව හරි සුහදයි බොහොම හොඳයි නමුත් ඒකේ තියෙන අඩුපාඩු ටික ඒකේ තියෙන ගොඩුව ඒකේ තියෙන හැම ඒකේ තියෙන දුර්ලභම දැක්කොත් විතරක් සර්වචන්සේ මුඛේ පාරමේ පළවෙනි දේවතාව කියපු බණ කියන්න නෙවෙයි. ඒක දේව ධර්මයක්. සර්වචන්සේ දේශනා කරන්නට ගැඹුරු ධර්මයක්. ඒක නිසා අපි අනුගාමී මන්දිර කියන්නේ අර පළවෙනි දේවතාව කියපු තත්ත්වයක් ඇවිල්ලා ඉන්නෝනේ. දෙවෙනි දේවතාව කියපු දේ අහලා තියෙනවා. ඒ නිසා පළවෙනි දේවතාව කියපු දේ සාකල්යෙම විශ්ිකවලා බෑ. අපි එතෙන්ට ඇවිල්ලා නේ. ඒ කියන්නේ අපි ශ්‍රද්ධාවන්ත වෙලා තියෙනවා. අපි දැනටමත් යසසක් ඇති කීර්තියක් ඇති පිරිසක් වාදපත් වෙනවා. අපි දැනගන්න ඕනේ අපි මරණයට පස්සේ දිවිලෝකේ යයි. එහෙම නැත්නම් අපාය යනවා හේතුව මේකට කියලා දැනගත්තට පස්සේ එතනින් නතර නොවි අපි මේ ටික ළඟා කරගත්තේ අපි අපේ මහන්සියෙන් අපි අපේ ප්‍රයත්නයෙන් නමුත් ඒ වගේ දෙකිලි දහව තත්වයකින් දෙකට දෙතාවර තත්වයකින් මරණයට වඩා මේ ඇති කරගත්ත හොඳ දේ වඩා හොඳ දෙයකින් ප්‍රතිස්ථාපනය කර ගැනීම තමයි යෝගාවචරය කරන්නේ. බෞද්ධයා සහ යෝගාවචරය අතර වෙනස ඒකයි. බෞද්ධයා හැම වෙලාවෙම සද්ධාවන්ත වෙලා කීර්තිය ගැන ආශාස ගන්න දිවි ලෝක සම්පත්තියේ සතුටු. නමුත් යෝගාවචරය දැනගන්නවා මේක පුංචි දෙයක් නෙවෙයි. මෙච්චර මිනිස්සු අසද්ධාවන්තව සතුන් මරමින්, හොරකම් කරමින්, කාමීත්‍යචාරය කරමින්, බොරු කේලම්, කිස්සතෙන් පස්සතෙන් කතා කරමින් මම කරන්නේ මට ගත කරාට අපි එහෙම නොකර අපි යම් ප්‍රමාණයකට බයලජ්ජා සල්තෝ ජීවත් වෙන නිසා අපිට කියන තියක් තියෙනවා හෝ හැදිච්ච එක නැහැදිච්ච එකට හැදිච්ච උන් කියලා හරි නමක් තියෙනවා. ඒ වගේම යසසක් තියෙනවා මේ වගේ සීල් දකින පිරිසක් අපිට ඇසුරට ලැබෙන. ඒ වගේම කිවිලෝක යන්න ඉඩක් තියෙනවා. නමුත් මේ වගේ අනිශ්චිත තත්වයක ඉඳලා මරනවට වඩා අපි ඊගාවදීව කියන්නම මේ පස්සේ දේවතාවා කියපු එක අපි දෙවෙනි පන්තියේ පාඩමක් විදිහට කරා. පළවෙනි පන්ති සමච්චිත පිළිසක් විදිහට විශ්වාසයකින් හැකි සංඥාවකින් අධිෂ්ඨාන ශක්තියකින් බලන කෙනාට විතරයි ගැඹුරුම කළ යුත්තක් විදිහට හොඳට වැඩි වඩා හොඳ හොඳ බව තේරුම් ගන්න උත්සාහ කරනවා. ඉතින් මේව කියනකොට ඒ හොඳයි වඩා හොඳයි දෙක ගලපනකොට හොඳේ තියෙන නරකක් පෙන්නලා දෙන්නට. ඒක තමයි මොකද දෙන්නේ පටලවා ගන්න. බුදුදෙන කියනවා මේ හොඳේ නරක කියන්න හදන්නේ. හොඳේ නරක දෙන්න පෙන්නන්නේ සංසන්දනාත්මක වඩා හොඳේ කියේ තියෙන ගුණේ පෙන්න. නැත්නම් හොඳ දේ නරකයි කියන කරන්නේ. මේ සමයේ පළවෙනි දේවතාව කියපු මේ සද්ධාය තුතිය උපරිසස්ස හෝති කියන සද්ධාය තුතිය අපරිසස්ස හෝති කියන එක නරක දෙයක් නෙවෙයි. නමුත් එතන ගියාට පස්සේ තවත් ඒක කිච්ච ආගත වෙමින් එක නෙවෙයි කරන්න තියෙන්නේ. සද්ධාවන්ත පුරුෂයෙක් විසින් ඊගාවට සැපය යුතු. ඊගාවට උපයාගත යුතු. ප්‍රයෝග කළ යුතු. ප්‍රයත්න කළ යුතු දේ ට හිතේ ඉතිරි නැත්නම් ඒකට පමාව කියනවා. සද්ධාව නැතිකම පමාවක් තමයි. ඒ නිසා අපි සතුන් මරනවා හොරකම් කරනවා නාන අප්‍රකාර කුසලයි. නමුත් අපි ප්‍රයත්නකින් හෝ සැහැල්ලුවෙන් හෝ අනායාසයෙන් හෝ ආයාසයෙන් අපි යම් සිල්වන්ත ජීවිතයකටපත් වුණාට පස්සේ ඊ ගාවට කළ යුතු වඩා හොඳ දේ මොකක්ද ඉන්නා නම් ඒකක් පමණයි. ඒ නිසා අපි අප්‍රමාද වෙනවා කියලා කියන්නේ අපි කිසිම තැනක නෑ එන්නේ පිටිතද කරගන්නවා මිස එන්නේ එන්නේ එන්නේ ඉදිරිය බලනවා මිස එක තැනකවත් කිසිම ලක්ෂණ නතර වෙන්නේ නෑ. ඒකට කියනවා අපපටිවාණිතාවය කියලා. ප්‍රතිවාදිතාවය කියලා කියන්නේ තමයි ජයග්‍රහණ කරපු දෙයක පිටපත් සැල බල බල උදම්මන එක. ඒකෝටි ඉදි ගමනක් නැහැ. ඒකට සන්තුෂ්ටි කියලා කියනවා. සතුටුපත් වෙලා ඔහි ආධ්‍යාත්මික පැත්තෙන් අප්‍රතිවාදිතාවය සහ අසන්තුෂ්ටිතාවය හැදගන්න ගන්නවා. ඊට පස්සේ බල බල තමයි ළඟා කරගත්ත දේ වගේ ආඩම්බරලා ඉන්න වෙලාවක් අපිට නැහැ. එදැයි සන්තුෂ්ටියකටපත් වෙන්නත් එපා අවසාන නිවන දක්වම අපි දිග්ගටම මේක සඳහා එළඹ පෙළඹ වාසය කරනවා. ඒ එළක පෙරප වාශී කිරීමටයි වීර්ය කියලා කියන්නේ. ඒක නැත්නම් අපි කියන්නේ කුසීතා. බුබ්බල, කම්මැලි, බඩබැලි, කෑවට නෑ. නිසා කවදාවත් නරක බක්ටීරියා කාර කෑමට නෑ. අපි ඉතල එතන උපයන මොකක්ද උපයන්නේ? හොඳ වෙච්ච එක වඩා හොඳ වෙන්න. ඒ වඩා හොඳ වෙන්න හොඳ මිනිස්සු අතර බණ නෑ. හොඳ මිනිස්සු අතර බණ කියන්නේ හොඳ වෙච්ච එක ගැන ආඩම්බර වෙලා නම්බුකාරකවද ලාභ දක්කාර ගැන කතා කරන්නේ තියෙනවා. හොඳ මිනිස්සු අතර වඩා හොඳ දේවල් පිළිබඳව කතා කරන කෙනාට කියනවා කල්යාණ මිත්‍යා සත්පුරුෂයා. ඒක නැත්නම් අභිවෘද්ධිය ගැන සලකන කෙනා, ප්‍රගතිශීලී කෙනා, භාවනා කරන කෙනා. සර්වඥාදී ලෝකේ පහළ මිනිස්සු හොඳ කරන්න නෙවෙයි. ඒක විතරක් හොඳට මතක තියාගන්න. සර්වඥාදී පහළුනේ හොඳ මිනිස්සු ඉන්න වෙලාවක ඒ මිනිස්සු වඩා හොඳ දෙයක් කරන්නේ. නිසා සර්වඥාන්සේ සදාචාරවාදී කියලා හිතන්නේ. මිනිස්සු හොදට අන්තරජයක් නෙවෙයි ඒක විශේෂයෙන්ම සර්වඥාන්සේ පළවෙනිව භ්‍රමජාල රූපයෙන් සඳහන් කරනවා භ්‍රමජාල සූත්‍රයේදී සර්වඥාන්ගේ සිල් ගුණ ගැන කතා කරලා මානෙනි මට මේ සිල් තිබුණා නම් මම මේ ලෝකේට ආවේ මිනිස්සුන්ට දෙයක් කරන්න නෙවෙයි ඒක මගේ බුද්ධ කෘතිය නෙවෙයි මට මේ මේ විදිහේ සමාධි තියෙනවා නමුත් මානෙනි මම මේ ලෝකේට ආවේ උඹලට සමාධි ගොන්නන්න නෙවෙයි ඒක මගේ මූල කෘතිය නෙවෙයි මට මේ මේ විදිහට විපස්සනා ඥාන තියෙනවා නොසැලෙන ගති තියෙනවා මට කවුරුත් බැන්නත් මට කවුරු ස්තුති කරත් මම සැලෙන්නේ නැහැ නමුත් අනිකුත් ශ්‍රමණ ප්‍රාඥා සැලෙනවා මම මේ සැලෙන ශ්‍රමණ ප්‍රාඥයන් විදිහට මේ ජාලය අවුල ව්‍යාකූල භාවයේ තේරුම් කරලා දීලා මුලට ඒ භ්‍රමජාලයෙන් ගලවන්නයි මම මේකට ආවේ ඒ නිසා මේ ලොකු සාන්තික කාලේ ලොකු සාන්තික කියනවා මේ යම් කිසි කෙනෙක් කියනවා නම් අපේ සරුවත්නාංශයේ හරි ශ්‍රේෂ්ඨයි කවදාකවත් කාම විත්‍යාචාරය කරලා නැහැ කියලා ඒක බුදුහාමුදුරන්ට නම්මක් නෙවෙයි අවනම්මක් බුදුහාමුදුරට මොකද කාම විත්‍යාචාර කතාව කතා කරන්නේ ඒක බුදුහාමුදුරන්ට කීර්තිදන්නයක් නෙවෙයි ඒක තාම කාම විත්‍යාචාරයවත් කරගන්න බැරි මට්ටමේ අමනේ කරන බුදුහාමුදුරන් නිකාය බුදුහාමුදුරන්ගේ ගුණයක් නෙවෙයි සීලය කියන්නේ බුදුහාමුදුරන්ගේ ගුණයක් නෙවෙයි සමාධිය කියන්නේ බුදුහාම පොලේ කියන විපස්සනාවේ අන්තිම ශ්‍රේෂ්ඨක තමයි නොසැලෙන මනස. ඒක නිසා අපි මේ අනිකෝ සාස්ත්‍රණ මහත්ලත් එක්ක ගලපනකොට අපි බුදුහාමගේ සිද්ධාන්ත කරන කමලයට හුවාදා ගන්න ඕන කමක් නැහැ. සමාධි හුවාදා ගන්න ඕන කමකුත් නැහැ. විපස්සනා ඥාන හුවාදා ගන්න ඕන කමකුත් නැහැ. කිසියම් දෙයකට නොසැලෙන තාදී ගුණය එහෙම නැත්නම් අපි කියනවා තථාගත ගුණය එහෙම තත්ත්වයට පත්වෙච්ච එක තමයි. අපි කවුද බෞද්ධයන් අතර ඒ විදිහට බුදු ගුණයක් උගෝදනේ බුදුහාමුදුරුවෝ දකින්නේ ඉර්ධිපර ප්‍රාත්‍යහාරය සහිත අර ඔළු හත අටක් තියෙන දෙවි කෙනෙක් වගේ. හිතුවතු සම්පත් ලබා දෙන යාඥා කරපුවාම අපිට මේ බුරියාන් ටිකක් ඉන්දියා කට්ටියක් හොර දෙන කෙනෙක් කියනවා. ඊගේ රෝගෙට ගිහිල්ලා අරක මේක හොර දෙන්නේ පව් කොන්තරක් දෙන්න එපා බුදුහාම. ඉතල ගන්නෙත් නැහැ. අඩු මාන දැනගන්න ඕනේ. ඒ වගේ දේවල් වලට කියලා කන පින්නක් ගන්න ගියාම අපි හැල්ලුවක් එහෙම හැරෙන්නත් කරන්න බෑ. හැබැයි පිටලා තියෙන්නේ මෙහෙමයි. මේ භාවනාවට වගේ ඇවිල්ලා ඒ වගේ දෙයකට හිත යොදා නැත්නම් අපි පෞල ප්‍රශ්න බැඳගෙනකොට ආර්ථික ප්‍රශ්න වැඩි වෙනකොට සමාජ ප්‍රශ්න වැඩි වෙනකොට අපිට මොන දියකටද අපි මොන මොන මඟෙන් හරි කමන්නේ ප්‍රශ්න විසඳන්නයි ඕනේ. ඒකෝට දෙවියොත් එකයි බුදුනොත් එකයි කෝකෙන් හරි කමන්නේ වැඩි කරගන්න. මේ පීඩිත ජනතාව. මොන සර්වඥයන් දෙනවා තියෙනවා. එවැනි தත්වයකට පත්වෙච්ච වෙලාවේ යෝනි බණ භාවනා කරන්න බෑ. හොඳක් නරකක් පේන්නේ නැහැ. අන්තන්දනයක් පේන්නේ නැහැ. ඒ වෙලාවට ගන්න තියෙන්නේ බොහොම කෙටි කාලෙකින් තියෙනවා. නමුත් අපි ජීවිතේ වෙලාවක් ගන්න ඕනේ. මේ වගේ බඩකට ප්‍රශ්න දෙකකට ගිහිල්ලා මේ ජීවිතේ මොකද්ද මේ නටන නාඩගම මොකටද මේ ජීවත් වෙන්නේ මම කියන්නේ කවුද බුදුහාම මේ ලෝකේට ආවේ මොනවා කියන්නේ කියන හොඳට කල්පනා කරලා බැලුවොත් අපිට පේනවා දැවෙන තැනට පීඩිත වේදනාවට මනසකින් කවදාවත් එන තියෙන බලන්න. ඒසයි ඉස්සලම සන්දාව පිළිකලා තියෙනවා. අපි අසස කීර්තිය, ස්වර්ග සම්පatti වගේ දේවල් සෑහෙන විශ්වාසයක් ඇතුව ජීවත් වෙන එක කරලා පමණයි එහාට යන ගමන. ඒ නැත්නම් මේ දෙවෙනි දේවතාවා කියපු කතාව එතන සර්වචන් වහන්සේ මේ ලෝකෙට බිහිවීමේ, පහළ වීමේ වටිනාකම තේරුම් ගන්න වෙන්නේ. ඒක උගෝදෙන කියන්නේ ගැඹුරුයි. තේරෙන්නේ නැහැ කියනවා. අපිට ඒක කරගන්න වෙලාවක් නැහැ කියලා කොහොම හරි බුදුහාමුදුරු දේව දේවතා tattරපත් කරගන්න හදන. Hindu ආගමේදී බුදුහාමුදුරු කියන්නේ විෂ්ණුගේ දසවෙනි අවතාරය. එනිසා ඒත් කොවිලයකට අරගෙන බුදුහාමුදුරුත් මවන්න හැබැයි මූණ බලන්න එපයි කියලා කියන මුස්පීතු. පෞල් ජීවිතවලට අපලයි කියන. උදේ ඒගොල්ලන්ට ඕනේ රැය 30 මගුල් කරන්නේ ඒගොල්ලන්ට පුළුවන් තරම් බජට් කී කියන නටන්න. ඒතකොට බුදුජානනාංශකින් ඒකට එකක් නැති නිසා කියන තරහ කරගන්න එපා මේ යක්ෂයා මා දරුණු මිනිහෙක්. බුදුහාමුදුරුවෝ කියන්නේ වැදපන් ඒ නිසා නැත්තම් එහෙම මාපලයක් සිද්ධ වෙනවා. හැබැයි මූණ බලන්න බෑ වැළුවොත් අපල. මහවත් අද්ද බල වශයක් තියෙන ළඟට ගියොත් ආවව එන්න දෙන්නේ නැති જાති ඉන්ද්‍රජාල සහිත කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ කරා. ඉතින් Hindu මිනිස්සු නෙවෙයි බෞද්ධයෝ දෙන්නේ. බෞද්ධයෙක් කරන්නේ බුදුහාමුදුරු කාඩේ ගිහිල්ලා බෝධි පූජාවක් තියලා අහනවා අනේ මට බබෙක් හම්බුනේ නැහැ බබෙක් හම්බ වෙනවනම් ලොකු දෙයක් කියලා බෝධි පූජා. අනේ වට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න නැත්නම් මේ බෝධි පූජාවක් තියෙන. ඒ වුණත් තමයි බුදුහාමුදුරු සාක්ෂි දුන්නා ප්‍රශ්නයක්. මට පිටරට යන්න ස්කෝලර්ෂිප් එකක් ගන්න පුළුවන් නේද? බෝධි පූජාවකින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර Hindu කාර්යයක් නෙමෙයි. නොදැනුවත්කමයි කියන්නේ. අපේ මිනිසුත් එක්කයි බුදුහාමුදුරුවෝ සාක්ෂි කරන් ලැබෙන දේවතා මට්ටම පල්ලෙහාට දානවා. ඉතින් කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ ගුණයට අඩුවක් කරියක් වෙන්නේ නැහැ. එහෙම අවමාන කරලා සලකන කෙනාට ඒ කෙනාටයි අවුපාඩු සිද්ධ වෙන්නේ. ඒ නිසා මම කියනවා අපි මේ 230 කරන්නගේ ලක්පත්තු කරාට අප්‍රිකාගේ 110න් පත්තු කරාට 133000 කරන්නගේ ලක්පත්තු කරන්න යන්නේ. ඒක හරි භයානකයි. ඒක කරන්න පුළුවන් ට්‍රාන්ස්පෝර්ට් කරන එක විතරයි. ඉතින් මේකට කරන්ට් ගෙනින විතරයි කිසිම වැඩකට ගන්න බෑ 133000 16000 බෑ 11000 බෑ 33000 බෑ. ඒගොල්ලෝ මේ ගෙවල් වල ගන්න දේවල් නෙමෙයි. දුරට මම කියන්නේ 11000 එහාට ගෙදරට ගන්න බෑ ඒ කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ගෙදරකට ගන්න බෑ. ඊගේ අතෑරිය අරවස්ස බුදුහාමුදුරුවෝ ගන්න. බුදුහාමුදුරු ගෙදරක තියාගෙන සීවිලි හම්බුනට මොකද පහන් පත්තු කරන්නේ? මත්තික හම්බෙන්නේ. අර බිස්නස් කාර්යයම ජීවලි යන්ත්‍රයක් ගැට ගහගෙන ඉන්නවා පොලක් දාන්නද? නෑ. පාන්තරේ බෙදී. ගතමනාවක් හම්බෙන්නේ. මම යාළුවෙක් ගෙදර තිබුණා මම ජීවිලි දා. ඉතින් මිනිහා කියනවා කවදාහක් බය වෙන්නේ නැතුව අපිට බත් නැති වෙනවා. සීලයන් පාවිච්චි කරන්නේ මේ ගුණයකට සාරාත් කරන්නේ නෙවෙයි වත්තු කියන්නේ. ඉතින් මේ වගේ දේවල් වලදී අපිට සංසන්දනාත්මක අපිට යනවා මිසක අපි එක්කෙනේ ගාව මේක පිළිබඳ වැරදි නැත්තේ. අපි තාමත් ඉන්නේ කොල්ලෙක් හරි මල්ලෙක් හරි කමන්නේ අපේ නඩුව දින ගන්න. අපිට අවශ්‍ය දේ ඉෂ්ට කරගන්න ඕන. නමුත් සමාගල ඒ වගේ දේවල් බුදුහාමුදුරුවෝ සාක්ෂි කරගන්න යන්න එපා. ඒක නිකන් 3 10 කරන්නේ හොරෙන් අරගෙන ලයිට් පත්තු කරගන්න. ඒක මම භයානක දෙන්නවා වැදුනොත් ආදාහනය කරන්න ඕනේ එතන ඔක්කොම හින්දේ. දැන් ඒක අල්ලන්න ඕනේ අද්දකින්. අවර ගිය ගන්න බෑ. ඒක නිසා ගැඹුරු. ඒ කිසිම හේතුවක් නැහැ කියන්න බෑ. සර්වඥාන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා දවසක් කිව්වා මේ ස්වාමීන් වහන්සේ මොහොතකට පැත්තකට භාවනා කරා. අනේ මට මේ පටිච්ච සම්පදායේ මේ කැඳේ ගලපේතු වගේ හොඳට වැටහුණා සාංශ පුදුම සරලකවට වැටහුණා. බුදුහාමගෙනා මාහේවන් ආනන්දාවච මායං ආනන්දාවච ගම්බීරෝචායං ආනන්ද පච්චසම්පාදෝ ගම්බීලාව භාසෝ එහෙම කියන්නේ එපා ආනන්ද එහෙම කියන්නේ එපා මේ පච්චසම්පාදේ ගැඹුරුයි ගැඹුරු බවක් පේන්න තියෙනවා ඒකේම සාරලත තේරුම් ගන්න බලකක් නෙමෙයි ඒ නිසා දැන් පච්චසම්පාදේ ගැන දේශනා දෙන්නේ අබෞද්ධය පොතේ බලලා අරකට මේකට මේකට මේකට මාර්ගයේ පාර නියුජේ සිල් කියන පස්සේ කිව්වා මේ මිනිස්සේ කැවිලා හරියට උදව් කරනවා කියලා පිළිතුරු එයා පන්ට උදව් කරනවලු චෛත්‍ය හදනවලු තුනේ ලිපිරිය අහුණු පිළියම් කරනවලු බෞද්ධ මොකද සංස්කෘතිය ඉගෙන ගන්නවලු ඒකට වල ඒ ටික ගිහින් යනවා අන්‍යාගම කායත දේශන පවර. මේකට කියවලු උදාහරණකට යන්න එපා. මම දන්නවා මේ වගේ වැඩ. ඒකේ ඉන්න අහම්බවල හරි දුන්නොත් නිවන අසදෙනවා. මම සල්ලි දීලා තියෙනවා. මගේ පන්සල දායකයෙක්. මම දන්නා බුද්ධ ධර්මටි ඔන්න බුද්ධ ධර්මටි කියලා අන්‍යයන් ගැන දේශනා දෙනකොට අර පන්සලේ වෙන වැරදි ටික දේරුම් කියනවා. එයා තමයි මේ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යාපනාංශයේ ප්‍රධානියා. කතෝලිකයි. නැත්නම් යුදෙව් ජාතිකයි. ඉතින් ඒ වගේ මේවා පාවිච්චි වෙන්නේ අපි නැත්නම් මේ බෞද්ධයෝ කියා ගන්න අපි මේ සද්ධා විතරක් ඉස්සර කරගෙන එහෙම නැත්නම් මේ පොඩි කෑල්ලක් දැකලා ආංශික දැනුමකින් මේව ගැන කටයුතු කරන්න ගියාම අපි අතින් අනන්තවත් වදිනවා. ඒක පිළිබඳව බය වෙන දෙයක් නෑ ධර්මචර්යනාංශ ගාව ඇක්ටි වෙන්න සමාධිය. බයි සමාධිය දෙන්නේ හිස් පාදනයට වතුර පුරවනවා වගේ අහකයක් නෙවෙයි කවදා හරි ලුණු මිරිස් කන මොලේකට මේක තේරිලා සර්වචනන්ගේ සර්වඥ ගුණය සර්වචනන්ගේ තියෙන මේ සියල්ල දන්න ගුණය කිට්ටු කරලා හරි රස බලලා හරි දැනගන්නයි සර්වචනාංශ මෙච්චර 84000ක් තරමේ දේශනා කරන්නේ දැන් තමයි ඇවිදින්නේ එහෙම නැත්නම් මේ සද්ධාව දෙන්නවක් බුදුහාමුදුරුවෝ මේ දීවන්තේ කියනවක් සමාධිය දෙන්නවක් නෙවෙයි ඒක නිසා ඒ සර්වචනාංශ සුවිශේෂී වශයෙන් මනුෂ්‍යයන් දායාද කරපු මේ ධර්මය මේ මේ අනෙක්දය අපේ సంతාණය දැනගත් කරගන්නත් එහෙම නැත්නම් අපිට චින්තාමය වශයෙන් හෝ දැනගන්න ඕනේ නැත්නම් සුත්තමේ වශයෙන් දැනගන්න කොච්චර කැප කරන්න ඕනද කියලා උමේ පිසු දන්න. මේ විපත් එකට එන්න මොන තරම් කැපකිරීමක් කර කරන්න මොන තරම් අභිනිෂ්ඨ ප්‍රයත්න කරන්න ඕනද ඒකලක් කොච්චර අමාරුද අවස්ථාවක් ගන්න. අවස්ථාවක් ගන්න බණ අහගෙන ඉන්නකොට සතුටක් නැහැ. තාම කෙනෙහිල්ලක් වගේ පේන්නේ. තාම රිදිල්ලක් පේන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා එන උගෝදෙන වල පේන තියෙන්නේ මේක එච්චර අනෙක් පන්සලකට අනෙක් ස්ථානකට ගියා වගේ සාදර ගතියක්. සීල වැළඳ ගන්න ගතිය, කාලිංගන ගතියක් නැහැ. ඒකනේ සුද්ධෙක් කියලා කොටක් කියලා තියෙනවා. සර්වඥාන්ගේ ආර්ය සත්‍ය ඉස්තරලාන් දෙන දුක්ඛ සත්‍ය නිසා ඔය ආගම් පිළිවෙල හොය හොය යන කට්ටිය බුද්ධහම පැත්තකට ගන්නවා කියන්නේ. ඒක ඉතින් දුක නෙවෙයි. ගිය ගමම දුක වුණා. ඒක නෑ භජන් තියෙනවා, නාට්‍ය තියෙනවා, විසුද්ධ දර්ශන තියෙනවා ඕන තරම් මේ විවේකී පිණිස ගිහිල්ලා ඒ පන්ත ඒ කුජින ස්ථාන වල ඉන්න පුළුවන්. දැන් අපි පන්සලුත් අපි කරන්න හදන්නේ ඒ මට්ටමට ගන්න ආද. සිනක ගොඩක් ඉන්න নানা ආකාර දේවල් කරනවා. නමුත් ඒක වෙන්නේ මොකක්ද? අර ගැඹුර. අර තියෙන නල්ලියන කොටස අපිට කියන්න මේක ගැඹුරු එක කරන්න බෑ. පස්සේ කරමු. මේක මෛත්‍රී බුද්ධ දාර්ශනය කරමු. අල්ලප් පන්සලට යන්න මේ කරන්න බෑ කියලා. දැන් ලංකාවේ දින හරියට පිටරට වල ඒ ධර්ම දූත සේවාවට ගිය පන්සල් සහ ස්ථාන. ඉතින් ගොඩ දෙනෙක් ඒට අනුමත කියනවා අහන උදාහරණ ප්‍රධාන පණිවිඩය මොකක්ද චතුරාර්ය සත්‍ය මොකද ප්‍රධාන ක්‍රියා මාර්ගය සතිපට්ඨානයේ ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන කරන අපි ළඟ ඒක නෑ ගුරු පරිසරට යන අපි ළඟ තියෙන බෝධි පූජා කරන්න අපි ළඟ තියෙන බබෙක් හම් වෙන්නේ නැත්නම් නූල් ගැට ගන්න ඇති ආශිර්වාදකෙකි භාවනා කරනවා නම් ගුරු පරිසරට යන ඉතින් මේ මිනිස්සු කියන මොකද්ද මේ කියාගෙන යන්නේ? මොකද්ද මේ කෙරෙන්නේ? ධර්ම දූතේ කියලා. නිහිල කරන්නේ මොකද ලංකාවේ තියෙන සම්ප්‍රදාය. එහෙ ගිහිල්ලා දැන්පත් කරගෙන ඒ කට්ටියලව අපේ සම්ප්‍රදායෙන් දිරිසම්නාන කියනවා. මං හිතියා ඒසොතුන් ඔය බණ්ඩලේ ගොඩක් කාලේ. උද්දී ඉඳලා හැන්දරකට පිළිතුරු වලට අහනවා පිළිත් වතුර ඇරගෙන කළු ටයර් වලට ගහන්න ඕන කියලා කාර්යකට. ඔන්න මගෙන් ගත්ත වැඩ මුන්ට මුන්ට විහිදෙන්නේ නැහැ කරන්නේ මහා වඩ ගහගෙන පිළිත් කියලා පිළිත් වතුර ගන්නවලු අලුත් ටයර් වලට. අලුත් වාහන වලට. ඉතින් ඒක නිසා කි ගැඹුරුයි. මම කියන්නේ ගැඹුරු නෑ. සර්වඥාසික කියන ගැඹුරු නෑ. නමුත් අඩු ගන්න මේ හම්බෙච්ච අවස්ථාවලදී පොඩ්ඩක් මතර වෙලා මේ ලෝකයේ ආශාවල දේවල් කරලා නැතර ඉතින් නිකන් බෞද්ධ නමක් දාගෙන ඉන්නවා. ඒ නැත්තම් ඒ ඒ අල්ලපන්නේ පුදු පුදුවන් කියනවා මේ කිනෙත් යසස කීර්තිය ස්වර්ග ගමන කියන දේවල් මහා පොළසරකක් නැතුව ඒවා ගෙවන් කරන්න විනිවිද දකින්න ඒවා හරහා ගිහිල්ලා ඒක ඇත්තට උපත්තර ප්‍රස්ථානයක් ලැබනවා ඒකෙන් අපි කියන්නේ ආධාරයක් ලැබනවා ලැබුවට ඒක පරමාර්ථ කරන්නේ පරමාර්ථ කරනතු ඉදිරියට යන්න ඕනේ අන්න මෙන්නට යන්න ඕනේ නිසා ඒ පණිවිඩ දෙන්න ඕන නිසා මේ සූත්‍රයේදී මේ දෙවෙනි දේවතාවා අර පළවෙනි දේවතාවගේ යසස කීර්තිය සහ ස්වර්ග ගමනේ කියන එක අවසන් කරගත්ත ඒකට උපකාර වෙන ශ්‍රද්ධාව ගැන කරපු කතාවෙන් පස්සේ දෙවෙනි දේවතාව කරන කතාවෙන් තමයි මේ සූත්‍රේ නිමාව සටහන් වෙලා තියෙන්නේ ඒක ධාත තුනක් සඳහන් වෙලා තියෙනවා ඒකේ පළවෙනි ධාතාවේදී මේක අපිට හිතා ගන්න මේක තමයි සර්වඥාන්සේ පළවෙනි දේවතාවට වැඩිය හොඳ විදිහට අනුමත කරලා දීන නැත්නම් සර්වඥයන්ගේ මත ප්‍රකාශ වෙනවනේ. ඒක සර්වඥයන්ගේ මත ප්‍රකාශ කරලා නැහැ. කෝලං ජහි දෙවන දේවතාවක් කියනවා. ඒ වගේම විජ්ජහේය මාන. තමන්ගේ හිතේ තියෙන යම් ක්‍රෝධයක් තියෙනක දාලා කරලා දාන්න. විජහේය මානං ඒක ජහේයෙන් තමයි අතහැරීම කියලා දෙන්නේ තමන්ගේ මාන්නයක් තියෙනවා. මම අනිකය හා සමානයි නැත්නම් අනිකයට උසස් අනිකයට පහත් කියලා විජයය කෝදං ජහේ කෝදං ජහේ විජයය මාන උඹලට තියෙනවනම් ක්‍රෝධයක් කෝධයක් කියන්නේ තව කෙනෙක් පිළිබඳව නුරුස්නා ගතියක් නොහොදනෝක් කඩු ගතියක් ඒකෙන් තමන් පිළිබඳව තමන්ට තියෙනවනම් නොහොදනෝක් කඩු ගතියක් නුරුස්නා ගතියක් අනේ අතහැරලා දාන දෙයක් තමයි තියාගන්න මේක තියාගෙන හිටියොත් පිළිකාවක් තියාගන්නවා එහෙම නැත්නම් විසුබෝල් සර්පේ නාන මේ නිදන කාමරේ තියන්නවා. ඒ වගේ මේ මනස හැම වෙලාවෙම දැවෙනවා. හැම වෙලාවෙම පැලහිලා තියෙන නිසා මේ ක්‍රෝධය තියාගන්න එපා. විජහය, ජහේ, විජහය මානං මේ අනුනික මේ එක එකලත් එක සංසන්දනය හරහා තමයි අපි මේ මානසික ආතතිය ඇන්නේ. අපිට ඇන්න තියෙන මේ මානසික අසහනය එහෙම නැත්නම් ආතතිය තන්නේ කරගෙන සංකල්ප කියන එක නම් වැරදි තුනෙන් එකක් මාන්නේ නිසා. ඒ නිසාම මාන්නේ හඳුනාගත්තේ නැති ළමා වයසේ අවුරුදු 6 දක්වා ඉන්න ළමයෙකුට කවදාකවත් අසන්නේ නැහැ. කවදාකවත් දෙලකට තේරෙන්නේ නැහැ. අනුන්ට සමද, අනුන්ට උසස්ද, අනුන්ට පහක්ද කියලා අපි ළමයි කියන්නේ 6 4 තේරෙන්නේ නැති ළමයි කියලා. 6 4 තේරෙනවා කියන්නේ මාන්නකාර හිතක්. අසහනකාරී හිතක්. ඒක නැත්තම් මානසික ආතතියක් සහිත හිතකට තමයි මේ 6 4 කියලා අපි කියන්නේ. අපිට යම් වෙලාවක 6 4 තේරුම් ගන්න නම් මැදිල්ල තේරුම් ගන්න පටන් ගන්නවා. මනබ්බෝ ගමන අනිවාර්යයෙන්ම සංසන්දනේ ආපු ගමන් එහෙම නැත්නම් මම මේකට උසස් වෙන්න ඕනේ මම මේක කරලා හොඳ නැහැ මම මෙහෙමයි මෙහෙමයි කියලා භාවනා පිළිබඳව ඒ මාන්නේ බිනුම ආපු ගමන් පුදුමාකාර අසහන කාර්යයක් කරනවා. ඉතින් අද තියෙන අධ්‍යාපන ක්‍රමය, අද තියෙන සංස්කෘතිය, අද තියෙන අපේ දේශපාලන ආර්ථික ක්‍රමයේ 100ක 200ක් මාන්නයට පිටුපිලා. ඔය කම්පියුටර් එක තන්නේ කරම වැඩ කරන්නේ ඒ වෙනුම් ගන්න ටිකක් මත. ඊට කිසිම අනුදයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක හරියට මැනුම් කියන ක්‍රමයට විතොන්තු දුන්නොත් ඒ තුරු අපහු දෙන්න දාන. ඉතින් අද නැතුව බැරි දෙයක් වඩපත් වෙනවා. ඒ සඳහා අත්‍යවශ්‍යයි හරියටම මානව එනතන් මෙෂර්මන්ට් එක මිනින්න ඉතාමත්ම වැදගත්. ඒ නිසා ඉතාමත් වැදගත් විදිහට අපිට අසහනය ලැබෙනවා. ඉතාම වැදගත් විදිහට අපිට මානසික ආතතිය, කායික දරත භාවය අපිට ලැබෙනවා මාන්නේ නිසා. ඒ නිසා මාන්නේ නැති කරනවා කියන එක මාන්නයක් කරගන්න කියලා කියන බුදුදහම. මම නැවතත් කියනවා මාන්නේ නැති කිරීම මාන්නයක් කරගන්න. ඒකෙන් මාන්නේ නැති කරගන්න. ඒ වගේම ආශාවක් ඇති කරගන්න කියනවා මම ආශාව නැති කරනවා. මේ දෙකම කලහක්ක් කියලා ඉස්සලාම ප්‍රකාශ කරේ හරුවත් වෙනවා. මාන්නේ නිසා මාන්නේ නැති කරන්න පුළුවන් ආශාව නිසා ආශාව නැති කරන්න පුළුවන් ආහාර නිසා ආහාර නැති කරන්න පුළුවන් කියලා ඊටසේ කර්ම තුනක් කියනවා. මේ සංසාරයක් මේ ශරීරයක් මේ මේ දුකක් අපිට ලැබෙන්නේ කාරණා හතරක් නිසා මාන්නේ නිසා ආහාර නිසා මාන්නේ ආහාර සහ ආසාර නිසා. අනිත් එක මෛත්‍රිය සේවනය නිසා. මේකෙන් බුදුදහම කියනවා මාන්නේ මාන්නේ මාන්නේ මාර්ගෙන් නැති කරන්නේ මම කියලා දෙන්නා. ආශාව මාන්නේ ආශාවෙන් මාර්ගෙන් නැති කරන්නේ මම කියලා දෙන්නා. ආහාරය මනනි ආහාර මාර්ගෙන් නැති කරන්නේ කියන්නේ මෛත්‍රිය සේවනය නම් අල්ලන්නේ නැහැ එපා. ජීවන සරිණාස. කාම සේවනයේ එක්කනම් කරන්නේ නැහැ. මාන්නේ පුළුවන් මාන්නේ නැති කරන්න ආශාව පුළුවන් මෙතන ද්වේෂයෙන් පෙන්වන ද්වේෂයට ආශාව ආශාව පුළුවන් ආශාවෙන් නැති කරන්න ආහාරය පුළුවන් ආහාරයෙන් නැති කරන්න අපේ භාවනා ක්‍රමයක් කියලා කියන්නේ මේ මාන්නයක් ඇති කර ගන්නව කොහොමද බුදුහාම විස්තර කරන්නේ මෙච්චර ලෝකේ මාන්නෙන් අපි දුක් කිලෝරක් නැති දුක් ඇති කරද්දී මේ ලෝකෙත් වරෙන් වර රහතන් වහන්සේලා පහළ වෙනවා මේ ලෝකෙත් වලින් වල බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා පහළ වහන්සේලා මොනවා හරි ධර්ම ක්‍රමයකින් මාන්නේ නැති කරලා තියෙනවා ඒ නිසා මම කවදා හෝ මම මාන්නයකට කවදා හෝ මම රහත් මෙච්චර ලෝකයා මාන්නෙන් කෙලෙස් ඇති කරද්දි මම ඇති කර ගන්නවා මාන්නය කෙලෙස් නැති කරා නැත්නම් මාන්නය නැති කරා මන්නේ ආරම්භ කියනවා භ්‍රමචාරය අන්‍යකට කියනවා යෝගාවචරය එයා උත්සාහ කරන්නේ මාන්නයක් ඇති කරගන්න මාන්නෙ නැති කරගන්න. දැන් මාන්නයක් ඒ වගේම ආශාවක් ඇති කරනවා ආශාව නැති කරගන්න. අපි ආහාර ගන්නවා ගන්න ගන්න පිටක් ගානේ ආහාරේ ප්‍රතිවික්ෂා කිදීනේ ආහාර නැති කරගන්න. එතකොට අපට ඒ සංසාරේ වැඩෙන ගති හතර තුනක් අඩගන්න. මේ යෝග ජීවිතයේදී අපට සිද්ධ වෙනවා අපේ සාමාන්‍ය සංස්කෘත ශ්ලෝක කාර්යය කියලා කියනවා කට්ටක් කරන තාම කට්ටක් වල වට ගන්න. වට කරගන්නදී සිව් කට්ට කොනේ කට්ට ගන්න. ඒ වගේ මාන්නේ කියලා කට්ට දැන්නවත් නැහැ. තියෙන අපිටදී සිව් කට්ට කොනේනවා ඒ කට්ට ගන්නවා. ඒ වගේම දැන්නවත් අපිට තණ්හාව කියන නැත්නම් මේ ජීවිතය ලැබෙන්නේ ඒ තණ්හාවට අපි තණ්හාවක් එකතු කරගන්නවා. අපි තණ්හාව නැති කරනවා. ඒ හරීම අතාර්කිකයි. වචනින් කියලා හරිම අතාර්කිකයි. මොකද විපස්සනා කියන්නේ විශේෂයෙන්ම ප්‍රත්‍යභාවනා කියලා කියන්නේ මාන්නේ මාර්ගේ මාන්නේ නැති කිරීම තෘෂ්ණා මාර්ගයෙන් තෘෂ්ණා නැති කිරීම ආහාර මාර්ගයෙන් ආහාර නැති කිරීම මේ ක්‍රියාවලියට අපි කියනවා ගණදිවි ඉහළට තියෙනවා සාමාන්‍ය මිනිස්ති ක්‍රමයට මහරස් වෙලා යනවා කියන්නේ ඉතින් ඒ නිසා කෝදංජහේ විදහේයමාන සංයෝජන සබ්බ මතික්කමීය යම් ආකාරයක මේ හැකිලි බැඳෙන ගතියක් කැට ගැහෙන ගතියක් ආ ආලින්ගන ගතියක් දැඳෙන ගතියක් තියෙනවනම් අපි දැනගන්න ඕනේ බැඳීම් හරහා ඒ කාන්තේම අපි කර වෙනවා අපි නිකන් ජීවකුවේ කෑවගේ බැඳෙනවා කර වෙනවා ඒක නිසා මේ ජීවිතේදීම අපි අර කෝදා කියන කණින් පැත්ත තමයි සංයෝජන වශයෙන් කියලා තියෙන්නේ සංයෝජන කියන එක පෙන්නන්නේ හැකිල්ල කියන කොක්ක කියලා කියන්නේ මොනවා ඉල්ලලා තියෙන දේ අන්නේ වගේ අපේ ජීවිතේ කොක්ක ස්වාමීන් වහන්සේ උදාහරණ අපිට දෙන්නන්නේ උන්නතඳුරක උණ කියලා උඩට එනකොට ඒක වටේට විහිදුවන අතුපතර නිසා පුදුමාකාර විදියට මේ අඳුරත් එක්ක ගැටෙනවා. ඒ නිසා ගහේ මුල කැපුවම කොහොමදත් තීරණ ගන්න බෑ. හැම පැත්තෙම බැරිලා. අන්නේ වගේ තමයි මිනිස් සංසාරේ හැදෙනකොට ඒ මිනිස්යා මේ අංකුරයක් වගේ උඩට ආවට අම්මා කියන තාත්තා කියන දරුවෝ කියන නෑ දැරි කියන අරයා මෙයා කියන විශාල බන්ධනයක් ඒ නැත්නම් අපි ආගම කියන දේශපාලන පක්ෂය කියන තමන්ගේ වෘත්තිය කියාගෙන නැත්නම් ශිල්පේ කියන අපි පුදුමාකාර හැකියාවක් වැඩගන්න. බැලගෙන අරහ තමයි අපි අනන්‍යතාවය පෙන්වන්නේ මේ අතරමැද මම අසවලා. අසල දෙල් සම්බන්ධයෙන් මෙයාගේ දුසස් නැරදී පහක් කියලා. ඒ හැකියාව ඇති කරගන්න ඕන තමයි සඳහන් කරන්නේ හැකියාව සංයෝජන සමතික්‍රමීය ඒකට උපමාවක් දෙන්න තියෙන්නේ කොක්කක් ගහන්න නම් කොක්කක්ම තියෙනවා කොක්කකින් පුළුවන් කියලා ගන්න ඉදිකටක් අල්ලන්න ඍජුවෙච්ච දෙයක් කොක්කකින් අල්ලන්න බෑ කොක්ක කරන කොක්කකි ඒ නිසා හොඳටම තේරෙන තනි කොක්කට පැටලෙන්නේ පැටලෙන කොක්ක දෙකක් තියෙනවා ඒ නිසා අපි යමක පැටලලා ඉන්නවනම් ඇත්තට වැදලා තියෙන කොක්කක් අපේම තියෙන තියෙන කොක්කක් ඒ නිසා අපේ කොක්ක ගැන බුදුහාමුදුරුවෝ මේ කතා කරා. බාහිරින් කොක්ක කොහොමද කරන්නේ? බුදුරජාණන්සේ සඳහන් කළ දෙනවා මහණෙනි මම කොච්චර ලෝකෙත් එක්ක ගැටෙන්න තියෙන ගියත් ලෝකෙ මගෙත් එක්ක ගැටිල්ල කවදාකවත් මත වෙන්නේ නැහැ. බුදු වුණ බුදුහාමුදුරුවෝ කොක්ක ගන්න. බුදුචන්නාද කියන මගේ කොක්ක දිගෑරලා තියෙනින්දා කොක්කේ කොට අන්නේ. ඒකට ලස්සන පුංචි කතාවක් තියෙනවා මිනිහේ ගිහිල්ලා මේ හතරමන් හරියට තියෙන විශාල නගරයක දීකරත් කලිටක් යන තැනක මාළු වහන්න කොක්කක් ගහගෙන ඉන්නවා. වරින් වර උසලා බලනවා මේ දෙන්නේ අන්තිම ඉදිකටක් කරගෙන ගන්නවා. බිලි කොක්කක් නෙමෙයි. ඉතින් මිනිස්සු කීලේ වගේ මිනිස්සු මේ මාළුවේ කල්ලන්න ඕන නම් බිලියක් ගැට ගන්නවා. ඉදිකටට මාළු අහු වෙන්නේ නැහැ. අර මනසේ කියන බලයෙන් මොන දියා බලලා අරක දාගෙන ඉන්නවොත් විදිහට. ඉතින් බොහොම උනන්දුවෙන් එන්නදී අර මනසේ ළඟින් කඩේට ගිහින් බලවන මනස බලපන් මේ පැය ගාණක් ඉන්නවා. මාළුවලන්නේ මේ ඉති ගත්තා දාන. බිලි පොක්කක් නැහැ. බිලි මුකුත් නැහැ. මුදලක් පැයලා කඩේ මිලියට ගත්තාම මේ වාරනේ අනුකම්පාවෙන් කියන්නේ. මාළුවෙක් කියනවා බලාපොරොත්තු වෙනවා බිල්ල කොක්කක් දාන්න කියලා නිකන් අහුවේ නැහැ. ඒ මොන දියා බලලා දාගෙන ඉන්නවා. පස්සේ නගරාජුට ගිහිල්ලා නගරාජුට ඇවිල්ලාලු මගේ නම් කිමේ වැඩේ කරන්නේ මට අනිත් වකිනා කමන්ට අයිතිවාසිකමක් දෙනවා ඔයාලට මේක පිටුද මන් දන්නේ මේක කරන්න එපා පස්සේ ආ දිසාවට ගිහුවලු දිසාවටින් දිසාවට ගිහින් රාජ්‍යරුවන් ගියා පස්සේ රාජ්‍යරුව බෙර ගාගෙන පෙරහැරක් කරගෙන ඇවිල්ලා අර මනුස්සයලගේ බාහිරට ඇත්තලු කොක්ක දායින්වද රාජ්‍යරුව කතා කරලා මේක මගේ රාජධානිය මමයි මේක රාජ්‍යරුව වඩේ චෝරණාවක් ඇවිල්ලා තියෙනවා මේ තමයි මේ මාළු පිටිකට්ටේ මාළු බානවා කියලා ඇත්තද කියන්නේ මේ දැන් උසල වෙනුට ඇත්තයි. ඒකළු මාළු අහුවෙන්නේ නැහැ ඔය ඉටිකට්ටේ නෑ නෑ මම මේ මාළුවට අදන්නේ රජෙක් කරන්න ඉන්නේ. මිනිහා ගෝලු මේ සිනි ගන්න මාළුවෙක් මට අල්ලන එක මහතේ අන්නේ මට රජෙක් කරන්න රජෙක් කරන්න ඇද වෙච්ච එක ඉන්න. කියලා කියනවා. රජාවිලා ජාපේ <laughs> කොක්ක ඇදලා අපි ස්වර්ග සම්පත්තිය හම්බ වෙනවා. අපිට දැස සමන් වෙනවා. අපිට කීක යන වෙන හොඳටම තේරෙන කැට කොක් කැඩලා. මේ ආධ්‍යාත්මික ගමනේ අපිට යසස වැඩි වෙනවා නම් භයානක අකුසල කර්මයක්. අපිට කීර්තිය වැඩි වුණා නම් බෝධන්න බැරි වුණා. යසස කීර්තිය ස්වර්ග සම්පත්තිය මේ වීර්ම ඇද පොක්කට අහුවෙච්ච දේවල් කියලා නේද? නිවන අහුවෙනවා අපේ පොක්ක කෙලින්නේ. සංයෝජන ඇද හැකිලි ඇදලා කියනවා. හැකිලි ඇදිච්ච සංයෝජනයට කෙලින් වෙච්ච කූරට මොන කොක්ක ගැහුවත් ගන්නවා. ඉතින් මේක කාර්ද හිතන්න පුළුවන් වෙන්නේ මේ නිවන් ලැබෙන්න යනකොට ස්වර්ග සම්පත්තිය අතහරින්න වෙනවා. යසස විනිවිද යන්න වෙනවා. ඒ වගේම කීර්ති ප්‍රශංසා විනිවිද යන අතහරිනවා කියන එක තුච්ච කරලා නෙවෙයි. ඒක විනිවිද එකයි. ඒක ලබල ගණන් ගන්න දෙයක්. කොච්චර යසස ලැබුණා කොච්චර කීර්තිය ලැබුණා කොච්චර ස්වර්ග සම්පත්තිය ලැබුණා ලබන්නේ ඉස්සෙල්ලම දන්නවා මේක ඇද කොක්කකට සංයෝජනයකට අහු වෙන දෙයක්. ඍජුම කොක්කකට කතාකට අහු වෙන. ඒක නිසා කිසිම ආගමක් හදන්න බෑ නිවනක් එක්ක. ආගමයි දෙන කොක්කත් එක්ක. බුද්ධ සාධර්මයයි බුද්ධ ආගමයි කියවහම ආගම හැම වෙලාවෙම අනිකෝ සීලම ආගම සමාන කොක්කදී. ඒක මිනිස්සු අල්ලන්න හදනවා, ස්වර්ගය අල්ලන්න හදනවා, ලාභ අල්ලන්න හදනවා, කීර්තිය අල්ලන්න හදනවා, ප්‍රශංසා අල්ලන්න හදනවා. කටාතරම් දැනන අහුල. අහු වෙන්න වෙන්න වෙන්න වෙන්න මොඩ ගන්න බැරි ප්‍රකාරයකට වැටෙනවා. නිසා යෝගාවචරයට සිද්ධ වෙන්නේ භාවනා කරන්න ගියාම එයත් භාවනා කරන යෝගාවචරය අල්ලන. අල්ලන දේ තමයි අරමුණ කියන්නේ. අරමුණ තමයි සද්ධාව පිටවන. ඒ නිසා අපි වාඩි වෙලා සියලුම දේ අතහැරලා එකක් අස්පනාකට මෙතනදී ප්‍රසිද්ධ වෙන එකක් අල්ලනවා. අපි කියනවා මම දැන් මෙතන ඉන්නවා කියන එක තදින් අල්ලනවා. ඒ ඇලීම සඳහා අපි අතීතය අමතක කරනවා. අතහැරලා. අනාගතයත් අතහැරලා. ඊවල දුක ඔක්කොම අතහැරලා මේකම අල්ලනවා. මේ මම කියන එක විතරක් අල්ලනවා වටේ පිටින් කටියත් අතහැරලා. ඒ හිතමු ඒ යෝගී දක්ෂකම නිසා යෝගී හොඳ නිසා මම දැන් මෙතන ඉන්නවා කියන එක අහුනන්නේ මම අහුනන කෙනෙක්ගෙන් අදහස් කරන්නේ යම් කිසි කෙනෙක් දන්නවා මේ පදයන්ගේ තියෙන වචිනාම චිත්තක්ෂණය තමයි මෙතන ඉන්න බව දන්න. ඒ විතරක් නෙවෙයි. ඒක වචිනාම දේව කෙනෙකුට ප්‍රකාශ කරන ධර්මයට ඒක ආගෙද. ශ්‍රද්ධාව කියලා කියන්නේ නිකම්ම නිකක් නෙවෙයි. ආදාන මේ මම දැන් මෙතන කියන එක වහින දෙයක්. ඒ විතරක් නෙවෙයි කමටහන් දෙනකොට ඒක කියනවා. මගේ ජීවිතේ පළවෙනි වතාවට කෙලස් නැති තැනකට හිත ගියා. ඒ මොකද? මම දැන් මෙතන. ඕනම කෙනෙකුට පුළුවන් මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ටික වේලාවක් හිත පවත්තලා. මම මැරිලා නෑ. මට නිින්දෙන්නේ නෑ. ක්ලාන්ත වෙලා නෑ. ඉන්න බව දන්නවා. එච්චරයි මම දන්නේ. වෙන මොකක්වත් නැත්නම් අන්න ඒ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ ක්‍රෝධේ නෑ. ක්‍රෝධජහේ. මොනම ක්‍රෝධයක්වත් තියෙන්නේ නෑ. ඇත්තටම තියෙන්නේ අපි ඒ පිට ගත කරන හැම චිත්තක්ෂණයකම මේ වර්තමාන මොහොතේ ක්‍රෝධේ තියෙනවා. ඒ විදිහෙන් දැම්මොත් ඔබ තියෙන්නේ. අපි මේ වර්තමාන මොහොතේ ඉන්න බැරි ඒකට ක්‍රෝධ කරන්න නිසා. යන්න බැරි වෙන කුංචිනු තාංචයක්. ඒ නිසා මේකට ක්‍රෝධය අතහැරලා මම දැන් මෙතන ඉන්නවා කියන එක ක්‍රෝධය පහාන පිළිබඳව බලන්න. විපජයේය මාන මනින්දයන්ෙත් අදත් එක්ක මම කොහොමද ඊයේත් එක්ක මම කොහොමද ගැටුම් නැනු මොකක්වත් වර්තමාන මොහොත හිත පවත්නවා නම් මොන මනමක්වත් හිතින්ද බෑ සංයෝජන අතහැර දානවා ඒ සංයෝජන අතහැර දානවා කියලා කියන්නේ ඊයේත් එක්ක ළඟින් බැඳිලා හෙට තියෙන බැඳිලා මම නැතිලා ගෙදර මොකද වෙන්නේ කියලා හිතන දේවල් අතන මෙතන වෙන දේවල් අනුහිතන දේවල් පිළිබඳ තියෙන ඔක්කොම හැකිල සංයෝජන නම් අපි ඒක චිත්තක්ෂණයකට ඔක්කොම දීලා ගන්න. මේක කොහොමද? දැන් මෙතන කියන තැනට આવොත් එන්නේ මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ කෙලස් හිතින්දලා. නමුත් ඒ මං කියව ප්‍රකාශයට විරුද්ධ ප්‍රකාශයක් මම කරනවා මම දැන් මෙතන කියන මොහොත නිවන් මඟ බව දන්නේ නැත්නම් ඒකට වෛර දෙනොත් ඒක කෙලෙසයක්. ඉතින් යන්න ඕන කෙනෙකුට ඕනම වෙලාවක යන්න පුළුවන් කිසිම කෙනෙක් නෑ මම දැන් මෙතන කියන එක යන්න බලකන්න පුළුවන් බාහිර බලන්නේයක් නෑ. තමන්ගේම අමතකමයි, මෝඩකමයි, අවිද්‍යාවමයි, අන්ධකාරමයි මේ මම දැන් මෙතන කියන එක උත්තර දේ බව දන්නේ නැති නිසා ඒකට අපි වෛර කරනවා. අපි ඒකට අනුගේ රූප බලනවා, සද්ධාහනවා, ගඳ බලනවා, රස බලනවා, වෙන දේවල් කල්පනා කරනවා, ඊය කල්පනා කරනවා, හෙට කල්පනා කරනවා, වෙන්න තියෙන දේවල් කල්පනා කරනවා, කර කර අපි හිතන මේ මම දැන් මෙතනදී බොහෝම එක වටිනවා කියලා කල්පනා කරන්න කරන්න ඒ ක්‍රෝධේ වැඩෙනවා මාන්නේ වැඩෙනවා සංයෝජන වැඩෙනවා ඒ නිසා අපි පළවෙනි වතාවට මෙන්නම දැන් මෙතන කියන චිත්තක්ෂණය චිත්ත වීජයක් නැත්නම් විඥාන ප්‍රවෘත්තිය ඒක දිගට පවත්ලා අපි මේ අවස්ථාවේදී මගේ හිතේ ක්‍රෝධේ නැහැනේ මගේ හිතේ මේ මාන්නේ නැහැනේ මගේ හිතේ සංයෝජන දුරුවන් වෙලානේ කියලා දැනගෙන මම කොහොමද මම හේතනේ චිත්තක්ෂර දෙකක් කරගන්නේ තුනක් කරගන්නේ හතරක් කරගන්නේ කිව්වොත් අපි ළඟ තියෙන දැනුම හොඳටම ප්‍රමාණවත් වෙනවා මේ චිත්තක්ෂණය නැත්නම් ක්ෂණ සම්පත්තිය කියලා මේ දරුවෝ පාවිච්චි කරනවා මේ ක්ෂණ සම්පත්තිය දිනු කරන්නේ ඒ දිනු කරන වෙලාවේ මේ මම කියන එකට ප්‍රේම කරන්න වෙලාවක් එන්නේ නැහැ මම කියන එක දුරුවන් වීමක් සිද්ධ වෙන්නේ වර්තමාන මොහොතේ හිතියන් දුවන වර්තමාන මොහොතේ අල්ලබදාගීමක් කරන්නේ නැත්නම් ඒක දීර්ඝයෙන් වෙනස් වෙන එකක්. මෙතන තියෙන එකක් සංකල්පයක් විතරයි. අන්න එතෙන් හිත ගියාට පස්සේ තමන්ට තේරෙනවා නම් මේ ශ්‍රද්ධාව ඇති කෙනෙක් ශ්‍රද්ධාව ඇතිකම නිසා ස්වර්ග සම්පත්තිය මේ යසස කීර්ති වගේ දේවල් ඒ තියෙද්දී ඒවා පිළිබඳ හැඟීමක් අයිතිවාසිකමක් පුළුවන්කාරකමක් තියෙන්නේ වර්තමාන මොහොතේ හිත පැවැත්ීමේදී අති ශ්‍රේෂ්ඨ කුසල කර්මයක් එහෙම නැත්නම් අකුසල වලින් වෙන්වීම අනේ ඒක දිගට පවත් ගන්න පුළුවන් මේක පැහැදිලිවම තියෙනවා මේ ක්‍රෝධය දුරු කළ හැකි බවට අස්පනා අපිට සාක්ෂිය. මාන්නේ දනෝ කියන කෙනා වර්තමාන මොහොතේ හිත හිටින්නේ නැහැ. ඉතින් තියෙනවා මාන්නේ අනුගමනය තාවකාලිකව කෙටි කාලේ ඉන්න ක්‍රමයට යන්න පුළුවන් බවට ලකුණක් තියෙනවා. සංයෝජන වල අය තියෙනවා අපිට වර්තමාන මොහොතේ ඉන්න බෑ. ඒ නිසා සංයෝජන දුරු කරන්න පුළුවන් දැන් මට කරන්න දෙන්නේ මොකක්ද? මේ හොයාගත්ත නැත්නම් මේ විශාල ඉහළදී තියෙන අපිට පැනලා බින්ගයක් හම්බෙලා තියෙනවා. මේක පැනලා තමයි. ඉරගේ තියෙන බඩ බන්ධනේ නැහැ. ඒක නිසා කාටවත් කැපොසක් ගන්න නැතුව මේ බින්ගේ බින්ගේ තියෙන පැනලා යන ගතිය වඩ වඩා දියුණු පවුණු කරගන්න කටයුතු කරනවා නම් ඒක නා දෙනවා සාමාන්‍ය ලෞකික බුද්ධියෙන් ප්‍රයෝජනෙකුත් තියෙනවා නමුත් ඒක පාවිච්චි කරන අපි වෙන දෙයකට කරන්නේ ඉතින් අපේ සුවර්ථ ගමනකට කීර්තියකට ලාභයක් නෙවෙයි නමුත් මේ යන කෙනාට කීර්ති නොලැබෙනවා නෙවෙයි ලාභ නොලැබෙනවා නෙවෙයි යසස නොලැබෙනවා නෙවෙයි ජීවිතයක නොලැබෙනවා නෙවෙයි නමුත් එයා කවදාකවත් එවැනි දෙයකට මායි කරලා නෙවෙයි මේ යෝගී ජීවිතය ගත කරන්නේ යෝගී ජීවිතය කියන්නේ හරිම ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඒක මෙයාගේ පුංචි දෙයකට මාන්නේ හෙට්ටු කරන්න එපා. හෙට්ටු කරොත් වෙන්නේ තමන් විසින්ම තමන්ගේ හෙට්ටු කිරීම හරහා පහත් අතරපත්. ඒ නිසා මේ දෙවෙනි දේවතාව යද්දිවි ලෝකේ ඉන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ඉස්සර කතා කරන්නේ එයා කියන්නේ කරනවා නම් කරන්න දෙන්නේ මෙච්චරයි. කෝපිජය කෝරල් මිජයි පිප්පජය මාන කෝපය අතහරින්න මානේ දුරුවන් කරන දැන කටයුතු කරන්නේ සංයෝජන සමතික්‍රමී කියන. සංයෝජන ඉක්මවන්න නැත්නම් තමන්ගේට ඒක ඔක්ක දිගහැරලා තියන්න. ඉතින් මේක කියන්නේ බොහොම අමාරුයි. පරමාර්ථ වශයෙන් 100 100 කරන්න. නමුත් මම මේ උත්සාහ කරේ මේ දේශනාව හරහා කෙනෙක් හරියට මේක තේරුම් ගත්තොත් එයාට ක්ෂණ මාත්‍ර වශයෙන් අවස්ථානුකූලව මේකට යන්න පුළුවන් චින්තාමය ඥාණයෙන් සාධනීය සාක්ෂාත් කරන්නේ කරගෙන මේක කරන්නේ හරියට. සුත්තමේ ඥාණය මේක සාධාරණීකරණය කරන පවදාන ප්‍රත්‍යක්ෂතාව දවසේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ manussත්වයේ කියන එකේ අතිශ්‍රේෂ්ඨම தත්වය තමයි මේ වර්තමාන මොහොතේ කරන්නේ. අපි මෙතෙක් කල් ආගම කියාගෙන ධර්මයේ කියාගෙන මොනවද කරන්නේ? දෙතෙන් ආවට පස්සේ තමයි අපි වැඩි පටන් අරගත්ත වෙන්නේ මුලින්ම පටන් ගන්න නිසා ඒක අපි මෙතෙක් කරපු තින්කම් නිසා මෙතෙක් ගෙනාවු මනුෂ්‍ය සම්පත්‍ය නිසා අපිට ලැබිච්ච දෙයක්. නමුත් ඒකට දිය යුතු අනුව මේ ගෞරවය නොදුන්නොත් ඒක පහළ වැටෙන්න වැටෙන්න අපේ ආධ්‍යාත්මික ජීවිතේ පහළ වැටීමක් වෙනවා. ඒ නිසා මේ වර්තමාන මොහොත කියන එක දවස් 30 පවත්න්න බෑ. ඒ පරියන්ක පුරා පවත්න්න බෑ. මොකද තමයි තේරෙනවනම් ඊට වැඩිය පරියන්කේදී මේක දෙ ටිකක් මට අද මේක ආද කරගන්න පුළුවන් යාල කරගන්න පුළුවන් සක්මන් කරනවත් වෙනකට වඩා ක්‍රමසාවිදි මට අවු වෙනවා. එදින්දා ජීවිතේ මොන ඉරියව්වෙ හිටියත් මට දැනෙන්නේ කියලා අල්ලගන්න පුළුවන් වෙනවනම් එහෙනම් මම කියන මේ සුත්තු විඥාණයෙන් චින්තාමය ඥානයේ සාධනීය කරගදී නබෝ කාලෙකින්ම තමයි ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්ම සාධනීය කරගන්න පුළුවන්. ඒ කියන්නේ නිවන නෙවෙයි. මේ නිවනට බැහැගත්තා කියලා පාරට වැටුණා කියලා මධ්‍ය ප්‍රතිපදාව වැටුණා කියන ලකුණක් විතරයි. ඊට පස්සේ විශාල වැඩක් හත්තියි. නමුත් මේ ඔක්කොම වැඩ කොටස් ඊට පස්සේ මල් මානෙට මල් ලබනවා වගේ ගුණයක් තියෙනවා. දැන් වගේ නන්නත්තර වෙන්නේ. ඒ නිසා ඒ ගුණුව තියෙනවා නම් නිකන් දකින්න ඕනේ නැහැ. අනේ විශාල අයිතිවාසිකමක් ලැබෙනවා දැන් නම් වන්ද ගුණු වෙන්න පටන් ගත්තා. එකතු වෙන්න පටන් අරගත්තා කිය එන්නේ එන්නේ එන්නේ තලතුමාකමක් වැඩි. ඉතින් අද දවසේ ධර්ම දේශනාව සිල් දිනාගේ වැනි අදිෂ්ඨාන ශක්තියක් කල්පනා බවක් පිළිසීතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවශ්‍ය ධර්ම දේශනාවෙන් දෙන්නා කරනවා සිය දෙනාට සම්සිම උදා වේවා ප්‍රාර්ථනා කරනවා මේ දේවතාවගේ දුක් වාතා අපි ඉදිරි දවස්වල ධර්ම දේශනාවට මාතෘකා කරමු සිය දෙනාට පෙරවන්